විශ්වමధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි හවාහි උපත ලැබූ ඊශ්‍රායෙල් කමාකවිවෝ ශික්ෂණයෙන් යුතු අපූරු මියුරු කටහඬකට හිමිකම් කියෝ ගායකෙක් සංගීතඥයෙක් ගී පද රචකයෙක් තම අසාමාන්‍ය ස්ථූල ශරීරය නිසා වයස 38ක් වැනි කෙටි දිවියකට ඔහු සීමා වූවා. කුරුල්ලන් පියඹා යන දේ දුන්නෙන් එපිට ලෝකදී ජීවිතයේ සියලු කම්කටොළු දිය වී යනු ඇත යන අරුත රැගත් මෙම ගීතය ඔහුගේ ජීවිතය කියවීමක් බඳුයි. ගීතයට යොදාගෙන ඇත්තේ බොක්ස් ගිටාරයක් පමණයි. ඒ බවක් නොදැනෙන තරමටම ගීතය මිහිරි. 嗯。 aware high above the chimney top. That's where කවි නම් හින්දි සලරුව සංගීතයෙන් රස ගැන්වූයේ සී රාමචන්ද්‍රයි. ඊට ඇතුළත් තලාත් මෙහෙමුද් සහ ලතා මංගেশකර්ගේ මේ ගැයුම ශ්‍රාවක ඔබගේ රස මතකයන් අවදි කිරීමට හේතු විය හැකියි. हर रास्ते पे हमने एक घर बना लिया है तेरी मुस्कुराहटों से उसको सजा लिया है हर रास्ते पे हमने एक घर बना लिया है तेरी मुस्कुराहटों से उसको सजा लिया है पानी से पैर पहले आता है किशारा आने से पैर पहले आता है किशारा सूरज से पहले जैसे एक रोशनी की धारा आने से तेरे पहले आता है किशारा सूरज से पहले जैसे एक रोशनी की धारा हमने वही इशारा दिल में बसा लिया है हमने वही इशारा दिल में बसा लिया है तेरे रास्ते पे हमने एक घर बना लिया है तेरी मुस्कुराहटों से को सजा लिया है हाथों से को सजा लिया है तेरी पायलों की थम थम मेरे गीत में समाई तेरी पायलों की थम थम मेरे गीत में समाई मेरी आरज़ू ने कर दी तेरे नाम से सगाई छोटी सी इस अदा को नगमा बना लिया है तेरे रास्ते से हमने एक घर बना लिया है तेरी मुस्कुराहटों से उसको सजा लिया है කරුණාකර පුසා නැවතොටට ආපසු හැරි එන්න කොරියානු ගීතයක හැඳින්වීම. දැන් ජීවතුන් අතර නැතත් තවමත් රසිකයන් අතර ජනප්‍රිය ලෝ ප්‍රකට ප්‍රංශ ජාතික පෝල් මොරියට් ඉහතකී ගීයේ අනුවාදනය සිය සංගීත කණ්ඩායම සමග ඉදිරිපත් කළ අයුරුයි මේ පනුරුවන් වැඳ හිරු සඳු අවසරය ඇද ගොයම් කපා පාගා බැත ගෙට ගන්නා අයුරු කියවෙන ජනගැයුම සංගීතවේදී ජානක ෆොන්සේකාගේ කාලානුරූප සංගීතයෙන් සරු වූ දිලුක ප්‍රසාද් ගුණතිලකගේ පද වියමන ගායනා කළ කුමාර කනුගල Thank you. ওই রামা ওই রামা ওই রাই রে ওই রাম හිත වලින් බුදුන් වඩිති මේ කමතට සතු ශ්‍රමණ මුත්තං කරණේන වලි ජීවිත සාගරයෙන් ගත් දිය දෝසක් පමණි. උගුරේ ගැඹුරු තැන් ස්පර්ශ කරමින් ගායන ගැයුම් throat singing ලෙසට හඳුන්වනවා. මේ ඊට වෙසෙස් දස්කම්පානා මොන්ගෝලියානුවන්ගේ ගැයුමක්. වුණත් යුරෝපීය ජන සංගීතය ඇසුරු කොට ගායන සහ වාදන ඉදිරිපත් කරන අයර්ලන්ත කාන්තා සංගීත කණ්ඩායමක්. දැන් ඔවුන්ගේ දස්කම් රස විඳීමට රසික ඔබට ආරාධනා මధుර රස අපහිත හේමන්ත සපරමාදු සහ සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්ව මధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත වජිත් කුමාර් සේනාරත්න